ධර්මානුශාසනා පාත්‍ර දේශකයන් වහන්සේ මහව කොන්වැව ගල්ලෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනේ හා ඈත්වැව එළියාව දිමුල් කිරි ආරණ්‍ය සේනාසනේ යන උභය ආරණ්‍ය සේනාසනාධිපති විනාචාර්ය පූජ්‍යපාද උරුදුම්බර ආශ්‍රිත ස්වාමීන් වහන්සේ Thank you.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 දායාදා භවෙයුම් මාහාමිස දායාදාති ජයරත්නානේ වැඩ වාසය කරන ගෞරවනීය වන්දනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ලෝතර බුදු පියාණන් වහන්සේ මේ තුන් ලෝකයට පහළ වෙලා සිටින මේ කාලේ තමන්ගේ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සකසා ගන්නද අවශ්‍ය කරන ධර්ම මඟ පෙන්වීම තියෙන මේ කාලේ තමන්ගේ හිතෙන් නිවැරදි ජීවිතයක් ගත කරලා සංසාරික ජීවිතය සුවපත් කරගන්න විදින ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී අනන්ත සංසාරික දුක්ඛස්කන්ධයෙන් සදහටම අත මිදෙන්න අවශ්‍ය කරන හිත සකස් කරගන්න හිත තුලින් ඒ උතුම් ධර්ම කරුණු නැගෙන විදිහට හිත සකස් කරගන්න අවශ්‍ය කරන මාර්ගය හෙලිපෙලි වෙලා තියෙන මේ කාලේ ඒ සියලු දේට අවශ්‍ය කරන මානසිකාරයක් සකස් වෙන මනසක් ලැබිලා ඉපදිලා මිනිසෙක් කියලා ඉපදිලා කියන මේ කාලෙකින්වත් මේ ධර්මය දේශනා කරන මමත් ධර්ම ශ්‍රවණය කරන මේ හැමදෙනාම උතුම් බුදුජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගෙන තියෙන ගැටලු විසඳගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නවා සංසාරික ජීවිතය සුවපත් කරගන්නවා මමත් ධර්ම ශ්‍රවණය ආනිසංස හේතු කොටගෙන මගේ ජීවිතයට මේ කර්ම එකතු කරගෙන විඳින්නා වූ සියලු දුක් ගෙවන් කොට උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. එන්නත්නි අද දවසේ අපි ආරම්භු කරගෙන තියෙන සූත්‍ර ධර්මය බොහොම ඊටාම බෞද්ධත්ව විදිහට වටිනාකම මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බැරි තරම් ඊටාම වටිනාම ධර්ම දේශනාවක් තමයි ධර්ම සූත්‍ර ධර්මයක් තමයි අද දවසේ අපිට අහම්බෙන්නමුත් ලැබුණේ. ඒ මොකද එහෙම කියන්නේ අපි කල්පනා කරන්න ඕනේ අපි අපේ දෙමව්පියෝ ගැන කොහොම හැඟීමක් තියෙනවා කියලා මේ දරුවන්ට තමන්ගේ දෙමව්පියෝ ගැන කොහොම හැඟීමක් තියෙනවා. ඉතින් කල්පනා කරන්න ඕනේ ඇයි මේ හැඟීමක් තියෙන්නේ දෙමව්පියන්ට අපි ගැන ලොකු අනුකම්පාවක් තිබ්බ හින්දා දෙමව්පියන්ට අපි ගැන විශාල අනුකම්පාවක් තියෙන හින්දා අපි පින්නත් දෙමව්පියෝ ගැන ලොකු හැඟීමක් අපිට තියෙනවා ඇයි අනුකම්පාවක් තියෙන්නේ දෙමව්පියෝ කැමති නැහැ අපිට කරදරයක් වෙනවට දෙමව්පියෝ කැමති නැහැ අපිට හිරිහැරයක් වෙනවට. දෙමව්පියෝ කැමති නැහැ අපේ ජීවිතේ අපේ අනාගතේ નિසරු වෙනවට කැමති නැහැ. දුක් වෙනවට කැමති නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තිමේ තුම් හේසු අනුකම්පා මට මේ ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පාවක් තියෙනවා කියලා. කුමන අනුකම්පාවක්ද මේක දේශනා කරන්න පින්නත් ධර්ම දායාද කරගෙන වාසය කරන්න. ආමිෂය දායාද කරගෙන වාසය කරන්න එපා කියලා සිවණක් පිළිසට මේ කියන්නේ. විශේෂයෙන් භික්ෂුන් වහන්සේ ආරමුණු කරගත්තා මෙතනදී ශාවකා කියලායි පින්නත් මේ සඳහන් කරලා තියෙන්නේ සිවණක් පිරිසම ආරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරා මට මගේ ශ්‍රාවකයෝ කෙරේ අනුකම්පාවක් තියෙනවා ධර්මයේ දායාද කරගෙන වාසය කරන්න ආමිෂයේ දායාද කරගෙන වාසය කරන්න එපා කියලා. දැන් මේ අනුකම්පාව මොකක්ද? කොහොමද ධර්මයේ දායාද කරගෙන වාසය කරන්න කියලා මේ කාරණාව හෙලිපෙහෙලි වෙච්ච නිදාන කාරණාවක් වෙනවා. ඒක ඉතාම කෙටියෙන් අපි මතක් කරමු. එක දිනයකදී භාග්‍යවතුන් වහන්සේ දන්වලදල අවසන් වෙලා විවේක සුවයෙන් වැඩ වාසය කරන වෙලාවේ මෙතෙක් භික්ෂුන් වහන්සේලා දෙනමක් වඩිනවා. මේ දෙනමට මේ දෙනමම දාන් වළඳපු නැති භික්ෂුන් වහන්සේලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේම මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මතක් කරනවා මම දානි වළඳලා තියෙන්නේ මම සන්තුෂ්ත වෙනතුරු අවශ්‍ය ප්‍රමාණයට දාණය වළඳලා ඒ දාණය පස්සේ කළා කියනවා ඒක සැප කරලා කියනවා මේ මේ අතන්ට පුළුවන් මේ දාණය වළඳන්න කියලා එක භික්ෂුන් වහන්සේ නමක් නෑ මම ඒ දාණය නොලදාම සාගින්නේම අද දවසේ වීරයෙන් කටයුතු කරනවා කියලා කටයුතු කරා අනිත් භික්ෂුන් වහන්සේ දාණය වළඳලා ඒ ගිනි නිවාගෙන කටයුතු කරන්න යෙදුණා මෙන්න මේ මූල කාරණාව අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලා දෙනම අරමුණු කරගෙන දේශනා කරනවා එතම ඒ තරමටම ප්‍රතිපත්ති ගරුකව වාසය කරන පළවෙනි භික්ෂුන් වහන්සේ මම අනුමත කරනවා පළවෙනි භික්ෂුන් වහන්සේ කෙරෙහි මම ප්‍රශංසා කරනවා කියලා. හැබැයි දෙවෙනි භික්ෂුන් වහන්සේ නිඳා කළේ නැහැ. ඒ මතක් කරේ පින්නත් ධර්මයම දායාද කරගෙන වාසය කිරීමේ තියෙන වටිනාකම බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී මතක් කරා. අන්නේ මූල කාරණාව හේතු කොටගෙන මේ මේ කාරණාව මතක් කරලා මෙන්න මේ විදිහ කාරණාවක් තවත් අපේ යහපත සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. යම් කිසි විටක යම් කිසි තැනක මගේ ශ්‍රාවකේ ධර්ම දායාද කරගෙන වාසය කරන්නේ නම් ආමිෂය දායද කරගෙන වාසය නොකරන්නේ නම් බලන්න ශ්‍රාවකයෙක් කියවහම අපි සිවණක් පිළිසම යම් කිසි තැනක මගේ දායකේ ධර්මය දායාද කරගෙන වාසය කරන්නේ නම් ආමිෂය දායාද කරගෙන වාසය නොකරන්නේ නම් එයින් ඒ අය ප්‍රශංසා ලබනවා කියලා ඉස්තවිර සංඝයා වහන්සේ මේ විදිහට කටයුතු කරනවා නම් ඒ සංඝයා වහන්සේ ප්‍රශංසාවට භාජනය වෙනවා කියලා. නවක භික්ෂූන් මධ්‍යම භික්ෂූන් මේ විදිහට ධර්ම දායාද කරගෙන වාසය කරනවා කරන්නේ නම් කොයි කවුරුන් හෝ ඒ අය ප්‍රශංසාවට ලක් වෙනවා කියලා සඳහන් කරා. යම් විටක යම් කිසි කෙනෙක් ආමිෂය දායාද කරගෙන ධර්මය දායාද නොකරගෙන වාසය කරන්නේ නම් ගැරහීමට අගෞරවයට ලක් වෙනවා කියලා සඳහන් කරා. හැබැයි පින්වත්නි මම ඒකයි මේ දෙමව්පියන්ට පොඩ්ඩක් සමාන කරේ මේ අවස්ථාවේදී මේ අතන් හිතට යමක් දැනෙන්න ඕන හින්දා අපි වැරද්දක් කරොත් අපේ දෙමව්පියන්ට ලැජ්ජාවත නැද්ද? අගෞරවයක්ද නැද්ද? අපි හොදක් කරොත් අපේ දෙමව්පියන්ට ගෞරවයක්. අපි යහපත් විදිහට ජීවත් වෙනකොට දෙමාපියෝ ගෞරවණීයව තමන්ගේ ජීවිත ගත කරනවා අපිට ආඩම්බරයක් කියලා. අන්න ඒ වගේ අදහසක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපිට පනවනවා පින්නදී. යම් කිසි කෙනෙක් මගේ ශ්‍රාවකයේ ධර්ම දායාද කොට වාසය නොකරගෙන ආමිෂ දායාද කරගෙන වාසය කරන්නේ නම් ඒ ඇත්තන්ට අගෞරව වෙනවා විතරක් නෙවෙයි ඒක මටත් අගෞරවයක් වෙනවා. ශාස්ත්‍රෝයනන් වහන්සේ විදිහට මටත් අගෞරවයක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භයේදීම අභියෝගයක් කොට දේශනා කරන පිළිබඳව. මගේ ශ්‍රාවකයෝ ධර්ම දායාද කොට ගන්නේ නැතුව ආමිෂය දායාද කරගෙන කටයුතු කරන්නේ නම් ඒ ඒ ඇත්තන්ට අගෞරව වෙනවා වාගේම ඒක මට අගෞරවයට හේතුවක් වෙනවාය කියලා ඉතා දැඩිව ප්‍රකාශ කළා. දැන් අපි මොකද කරන්න ඕනේ? අපි හැමෝම බුද්ධ ශ්‍රාවකයෝද නැද්ද? සිව්වණක් පිරිසට දැන් අපි බලන්න ඕනේ අපි බුදුහාමුදුරන්ට අගෞරව කරනවාද බුදුරජාණන් වහන්සේට අගෞරව කරනවාද මගේ මේ ජීවිතේ මම බෞද්ධයයි කියාගෙන බෞද්ධ කෙනෙක් විදිහට පෙනී සිටමින් බෞද්ධ පිළිවෙතේ ඉන්නවායයි පෙන්වමින් ඒ වගේම අන් අයට උදම් මනමින් මම බෞද්ධයෙක් මම බෞද්ධයෙක් මම බෞද්ධයෙක් කියලා බුදුරජාණන් වහන්සේට අගෞරව වෙන්නේ මම හැසිරෙනවාද කියලා විමසලා බලා ගන්න වෙනවා පළවෙනි කාරණාව අඩුම තරමේ අඩුම තරමින් පින්නත් මේ සාරා සංකේය කල්පලක්ෂයක කාලයක් තිස්සේ පෙරුම්දම් පෙරුවේ විෂය සංකේය කල්පලක්ෂයක කාලයක් තිස්සේ පෙරුම්දම් පුරලා එදා සුමේධ තාපසයා මුණ ගැහිච්ච වෙලාවේ පුළුවන්කම තිබුණා පින්නත් මේ අවශ්‍ය නම් නිවන් දකින්න සුමේද තාපසයා විදිහට දීපංකර බුදුරජාණන් වහන්සේ හම් වෙච්ච වෙලාවේ නියත විවරණ ලබාගත් වෙලාවේ එතකොට එහෙම පුළුවන්කම තිබුණාට නිවන් දැක්කේ නැහැ. නිවන් දකින අරමුණ පැහැර කරලා ගින්න දැනගෙන ගින්නට පැන්නා කියලා කියන්නේ ඒකයි මේ සංසාර ජීවිතේට පණින්න පින්නන්නේ සාමාන්‍ය ඇත්තෝ ගිනි ගන්නවා කියලා දන්නේ නැතුව. ලෝභ දේශ මොහ ඉස්මතු වුණාම තමන්ව ගිනි ගන්නවා කියලා තමන් දන්නේ නැහැ. දැන් මහා බෝධිසත්වරු එහෙම නෑ ගින්න දැනගෙන ඒ බෝධිසත්ව චිත්තේ පහළ වෙන්නේ මහා කරුණාවක්. මගේ මේ උදකලා නිවනෙන් මට බලක් නැතය අන්නයවත් නිවාගෙන මමත් නිවෙනවාය කියලා ඒ මහා බෝධිසත්වරු පිටත් ඒ චිත්ත සංතාන සංසාරගත ජීවිතවල කරපු කැපකිරීම ඒ පාරමිතා පුරා ගන්නට අන් අය වෙනුවෙන් කරපු මහා වේගවත් වැඩ පිළිවෙලක් කැපකිරීම පරිත්‍යාග තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ජීවිතේ පරදුවට කියලා ජීවිතේ නැති කරගෙන පවා පින්නත් නේ අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරලා මොන්න තරන්නම් අම්මේ තාත්තෙකුට තමන්ගේ දරුවන් ගැන තියෙන අනුකම්පාව කරුණාවට වැඩිය දසදහස් ගුණයක් කෝටි ප්‍රකෝටි ගුණයක් කරුණාවකින් අපි අමාරු වෙටේ කියලා පින්නත් නේ අපි ත්‍රිසංගත වෙයි කියලා. අපි പ്രേත භූත මලයක් සාදිසංග වල උපදී කියලා. අපි සංසාරේ අතොරක් නැති දුක් තියෙන නිර්සත්තු වෙලා පිච්චි පිච්චි දැවි දැවි හැම වෙලේම විලාපතියදී කෑග ගහ මහා අසරණ තත්වයකටපත් වෙලා විලාප තියෙන එක නොවෙන්න ජරා දුකටපත් වෙලා සුසුම් හෙලහෙල ඉන්න එක සිද්ධ නොවෙන්න ව්‍යාධි දුකටපත් වෙලා හැම මොහොතකම මහා දුක්ඛ ස්කන්ධයක් කුරුම කරගෙන කටයුතු කරන එක කවදාකවත් ආයෙ සිද්ධ නොවෙන්න. මරණ දුකටපත් වෙලා විඳින්නා වූ අනන්ත දුක් වලින් සදහටම අත මිදෙන්න. ප්‍රියයන්ගෙන් වෙන්වීමින්ද නිබඳව ඇති වෙන සිත්වල ඇති වෙන මහා වේගයන් මහා දුක්ඛ ස්කන්ධයන් ආයෙ ඇති නොවන විදිහට අප්‍රියන් හා එක්වීමින්ද ඇති වෙන දුක් සකස් වෙන්නේ නැති විදිහට හිතත් සකස් කරගන්න ඒව ආය කවදාකවත් සකස් වෙන්නේ නැති වෙන්න. කැමති දේවල් නොලැබීම හින්දා හැම මොහොතකම මහා දුක් ගොඩක් විඳින මේ සත්ත්ව ශරීරය මේ సంతාන වල ඒ තියෙන ඔක්කොම දුක් නැති කිරීමේම අරමුණෙන් තවත් මේ ඇත්තෝ දුක් නොවිදිය යුතුයි කියන අදහසින් පින්නත් මේ ඇවිදින පය තියෙන වාරයක් ගානේ හුස්මක් කරන වාරයක් ගානේ ඇහිපිල්ලමක් කරන වාරයක් ගානේ හෘද ස්පන්දනය වෙන වාරයක් ගානේ ඒ බෝධිසත්ව චරිතය හැමදාම අපි ගෙවෙන අනුකම්පාවෙන් පිටවපු ශාසනයක් තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ මොන තරම්නම් බුදුරජාණන් වහන්සේ තුල හැඟීමක් තියෙනවද පිළිබඳ මේ සත්තු නිවන් දකින්න ඕනේ මේ මිනිස්සු නිවන් දකින්න ඕනේ මේ දුක් ඔක්කොම නැති වෙන්න ඕනේ කියලා දුක් විඳින එක ඉවර වෙන්න ඕනේ කියලා මොන තරම්නම් හැඟීමක් තියෙනවද? එවැනි වූ හැඟීමකින් අනන්ත වූ කාලයක් පෙරදම් පුරලා සකස් කරගත්ත මේ ශාසනයෙහි කිසිම ගාණක් නැතුව මේ මම බෞද්ධයෙක් නේ මම බෞද්ධයෙක් නේ කියලා කියමින් අබෞද්ධ අබෞද්ධයෙක් විදිහට කටයුතු කරනවා නම් බුදුරජාණන් වහන්සේම දේශනා කරා බුදුහාමුදුරන්ට අගෞරව කරා කියලා. මම අහනවා පින්නත් මේ තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට අගෞරවයක් වෙනවා ඔය හැසිරීම කියලා. එහෙනම් පින්නත් මේ බුදුහාමුදුරන්ට අගෞරව කරොත් හොඳත් වෙයි. බුදු කෙනෙකුට අගෞරව වීම හොඳක් වෙන්න හේතු වෙයිද? එහෙනම් දේශනාවේ සඳහන් වෙන්නේ ආමිෂ දායාද කොට වාසය කිරීම ධර්ම දායාද කොට වාසය නොකිරීම අගෞරවයක් වෙන්න හේතුවක් කියලා. මෙන්න මේ ටික දේශනා කරලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආපහු වැඩියා. මෙන්න මේ ආපහු වැඩියට පස්සේ භික්ෂුන් වහන්සේලාට මේ ධර්ම කාරණාව හරියට ලියා ගන්න බැරි වුණා. භාග්‍යවතුන් වහන්සේ විවේකීව වැඩ සිටිද්දී ශ්‍රාවකයෝ විවේකීව නැත්තම් භාග්‍යවතුන් වහන්සේ විවේකීව වැඩ සිටිද්දී ශ්‍රාවකයෝ විවේකීව නැත්තම් මේ ශාසනයේ ධර්ම දායාද කොට වාසය කරනවා කියලා කියන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හින්දා මේ අර්ථයේ මේ කාරණාවේ අර්ථය හරියට දැනගන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේම විදියට හැමදෙනාම ගෞරව කරපු තමන්ගේ හිතේ මහා උතුම් හැඟීම් ජනිත කරගත්ත සංසාරගතව මහා පාරමිතාවන් සම්පූර්ණ කරගත්ත මහා උත්තමයන්න් වහන්සේ නමක් තමයි සරියුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ බොහෝම හැකියාවක් බොහෝම අභිඥා ලැබපු ස්වාමීන් වහන්සේ නමක් බුද්ධ ශාසනයේ ධර්මයේ තුල බොහෝ විවරණ සැපයුවේ සරියුත් මහ රහතන් වහන්සේ ධර්මයට. එවැනි වූ මහරහතන් වහන්සේ නමක් පවා පින්නත් ඒ හිතේ ස්වභාවය සමහර තැන්වලදී විශ්වාස කරලා තියෙනවා. එක තැනකදී සඳහන් කරලා තියෙනවා මගේ හිත මේ කාලේ වාසය කරන සැඩොල් කුලක තරුණ සැඩොල් කුලයේ තරුණ දරුවෙක් වගේ කියලා. බලන්න පින්නන්නේ අයියේ. දැන් ඒ කාලේ සැඩොල් කුලය කියලා තිබ්බ පහත් කුලයක්. පහත් කුලයක තරුණ දරුවෙක් බොහෝම ඉහළ තැන්වල ඉන්න අය ළඟට ගියාම පාරේ ඇවිදිනකොට නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදෙනකොට ඒ හිත කොච්චර පහතට ඇවිල්ලා තියෙන්නේ ඕන කෙනෙක් කියන එකක් ඉන්නකො මං කරනවා ඕන කෙනෙක් කියන එකක් කරනවා ඕන කෙනෙකුට මං හිත පාත් කරනවා අන්න ඒ වගේ අදහසක් ආන් ඒ වගේ ලක්ෂණයක් තියාගෙන ජීවත් වෙනවා කියලා සරියුත් මහ රහතන් වහන්සේම සඳහන් කරා එක් තැනකදී ඊළඟට පින්නත් මේ අඟක් නැති හරකෙක් වගේ මගේ ජීවිතය කියලා සරුවත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා. අඟක් නැති හරකෙක් වගේ කියලා කියන්නේ බලන්න අඟක් තියෙන අනින හරකෙකුට පින්නදී ඕනම් හික්මෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අඟක් නැති හරකෙක් කියලා කියන්නේ අර දැන් අඟක් තියෙන හරකෙක් හික්මිලා හිටියා ඇනෙන ගතිය ඇනෙන ස්වභාවය හරි තියනවද නැද්ද? ඇනෙන ස්වභාවය තියෙනවා උරු ගතිය හරි තියෙනවා. දැන් අගක් නැහැ කියන්නේ ඇනෙන ගතියවත් නැහැ කියන එක. එහෙනම් මේ ලෝකයක් එක්ක ඇනි ඇනි ඇනි ඇනි ජීවත් වෙන විදිහට කල්පනා කරන්න. කාගේ හරි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැමවේ ඔය හිත කොච්චර ඇනෙනවද? හැම තැනම පැටලෙනවා පින්වත් නේ. වම් පැත්ත බලලා මේ ඇස් දෙකෙන් මෙහෙම කරලා දකුණු පැත්ත බලා ගන්න බෑ. කන් දෙක නිස්සබ්දව යම් සද්දයක් එක දිගට අහන් ඉන්න බෑ. නාසය දිය ශරීරයට නොයේකුත් ලැබෙන ස්පර්ශයන් ගන්ධ රස ස්පර්ශයන් හමුවේ ඇනගන්න තු ඉන්න බෑ බලන්න ඇනෙනවා කියලා මතක් කර දැන් මෙහෙම ඇරිලා බලලා මේ බලනකොට පාරකට යන කෙනෙක් යම් කිසි දැනක ලස්සන රූපයක් තියෙනවා නම් අන්න හිතේ එතන ඇනෙනවා කියන්න පින්නත් එතන නවතිනවා නැවතිලා මොකද කරන්නේ ඒක දිහා බලාගෙන බලාගෙන බලාගෙන ඉන්නවා නැවත නැවත බලනවා හොයාගෙන ගිහින් බලනවා. එතකොට ඒකත් එක්ක ඇති වෙන්න පින්නත් බැඳීමක්, ලෝභයක්. ඒකත් ඒහා සමගාමීව ඇති වෙන දේශයක්. හරියට හිත් පුච්චා ගත්තා වගේ. එතනින් එහාට සහනයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වීර්යයෙන් යනගන්න තියෙන්න කියලා. ඒ සරිඋපහාරාතන්න සඳහන් කරනවා මම අගක් නැති හතකේ. ඒ කියන්නේ ඇලෙන ස්වභාවයක්වත් නැහැ. ඒ හිත එහෙනම් මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් සමග පින්වත්නි ජීවත් වුණා රහත් ඵලයෙන් පස්සේ හැබැයි ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි අංශු මාත්‍රයක ඇලෙන ගතියක් ඇලෙන ස්වභාවයක්වත් ගැටෙන ගතියක් ගැටෙන ස්වභාවයක්වත් මේ මහරහතන් වහන්සේ දුරු දුන්නේ නැහැ. කොයි තරම්නම් සුන්දර ඇද්ද කොයි තරම්නම් නිවිල ඇද්ද කොයි තරම්නම් සාන්ත ඇද්ද කොයි තරම්නම් උතුම් ඇද්ද කොයි තරම්නම් නිදහස් ඇද්ද කියලා බලන්න. හැමදාම උදේඳන් හැන්දෑව වෙනකන් කල්පනා කර කර කල්පනා කර කර කල්පනා කර කර මට වෙච්ච දේ මට අහවල් දේවල් බලන්න ඕනේ අහවල් දේවල් අහන්න ඕනේ අහවල් දේවල් විඳින්න ඕනේ අහවල් දේවල් නැතුවම බෑ නැතුවම බෑ කියලා පින්නත් මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් ගැන මොන තරම්නම් හැඟීමකින්ද ජීවත් වෙන්න කියලා බලන්න ඒත් දාලා යන්න වෙනවද නැද්ද අතුලාන්ත වේගයක් තියාගෙන ජීවත් වුණා කියලා මේවා මගේමයි මගේමයි මගේමයි කියලා කියන මේ කවදාකවත් ඒවා මගේ වෙන්නේ නැහැ. මගේ කරගන්න බෑ. අඩුම තරමින් තමන්ගේ ශරීරයවත් මගේ කරගන්න පුළුවන් කමක් නැහැ. කරගන්න බැරි දෙයක් මැත්තේ නැහි නැහි නැහි නැහි ඉඳලා අන්තිම මොහොතේ උත්සාහයක් උත් අරගෙන අන්තිමට මොකද වෙන්නේ? මේ ශරීරය පින්නත් මේ ක්‍රමානුකූලව දිර දිර ඔය ඉන්ද්‍රියන් වල තියෙන හැකියාවන් ඉන්ද්‍රියන් වල තියෙන තීව්‍ර ගති චුට්ට චුට්ට චුට්ට චුට්ට අඩු වෙනවා. කකුල් දෙක තියෙනකොට ඇවිදගෙන ගිය මනුස්සයා එක කකුලක් කැඩුනොත් මොකක් හරි එකක් භාවිතා කරලා තනි කකුලෙන් කොහොම හරි ඇවිද ඇවිද ඔය බැලිල්ල ඔය ඇහිල්ල ඔය විඳින්න කරගන්නවා. කකුල් දෙකම කැඩුනොත් ඒ කොටේ උස්සගෙන හරි යනවා. අත් දෙකක් කැඩුනොත් ඒත් එහෙමයි. ඉතුරු වෙලා තියෙන කෑල්ලෙන් හරි ඉතුරු වෙලා තියෙන චුට්ටෙන් හරි පින්නත් මේ අන්තිමට මරණාසන්න කාලය වෙනකොට ජලක් බැඳා වාගේ තමන්ගේ ඔය ඇහි යන්තම් චූට්ටක් පේනකොටත් මොකද කරන්නේ? තවත් කැමති දේවල් බැලීමේ ආසාවෙන්ම මැරෙනවා. ඒකට කියනවා සාපේක්ෂ මරණය කියලා. කැමති දේවල් බැලීමේ ආසාවෙන් මැරෙනවා පින්නත්. බලන්න හොඳට හිතලා. හොඳට කල්පනා කරලා බලන්න. මේක මෙහෙම නොවේය යුතු නොවේයිද කියලා. තමන්ගේ දරුවෙක් තමන්ගේ නිවසෙන් පිට වෙලා යනකොට අපි හිතමු මෙහෙම ඈතට පේන පාර ඈතට පේනවා කියලා. අම්මේ තාත්තෙක් මොකද කරන්නේ? අර පිට වෙලා යන දරුවා දිහා ඈතට යනකම් ටික ටික ටික ටික පොඩියට පොඩියට පොඩියට පෙන්නලා නොපෙනී යන කම්ම බලන් ඉන්නවද නැද්ද? ආන්ගේ වගේ පින්නත් මේ ඇහැ කන නාසය දිව ශරීරයේ යම්තම් චූට්ටක් ක්‍රියාත්මක වෙනකොටත් ඒ චුට්ටෙනුත් ඔය ආසාවන් සංසිඳවා ගන්න මම මේ ළඟ දෙනකොට එක බලු පැටියේ කකුල් දෙකම ඇදෙනවා ඇදෙන කකුල් දෙකක් තියාගෙන පොන්ද පන නැතුව ඉස්සරහා කකුල් දෙකෙන් අම්මා පිටිපස්සේ යනවා ඉතින් පුළුවන් තරම් වේගෙන් එයාට මේ හම්බෙලා තියෙන කෑල්ල හම්බලා තියෙන මේ කුංචි කෑල්ලෙන් කොහොම හරි සැපයක් ඉඳ ගන්න උත්සාහ කරනවා. අපි දන්නේ බින්නන්නේ කොහෙන් ආවාද, කොහෙන් පාත් වුණාද, කොහෙන් වැටුණාද, කොහොම මේ ජීවිතේ ගොඩනැගුණාද මොකක්වත් දන්නේ නැහැ. හැබැයි හැම වෙලේම හදන්නේ නම් මොකද? අතුලාන්ත සැප වේදනාවක් ඇති කරගන්න, ඇති වෙලා නැති වෙලා යන සැප වේදනාවක් ඇති කරගන්න තැන් තැන් වල යන ගන්නවා. එතකොට අන්න එහෙම ස්වභාවයක් තියෙන මේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ මහා විසඳුමක්. ඒ ඒ උතුම් විසඳුම ඇහෙන ඇහෙන මානෙ ඉන්න සැනසුණක් නෑ. පේන දැනෙන මානෙ ඉන්න අය තමන්ගේ චිත්තසංතානවල තිබ්බ ඒ ලෝභ දේශ මොහ දුරු කරගත්තා. ඒ මාර්ගය භාවිත කළා. අදටත් ජීවමාන ධර්මයේ තියෙනවා. නියමාකාරයෙන්, තත්වාකාරයෙන් ධර්මය භාවිතා කරන ඇත්තෙකුට පැහැදිලිවම හිත නිවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙන කාරණාවක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වගේම සරියුත් මහ රහතන් වහන්සේ සම්බන්ධ වෙච්ච මේ උතුම් අවස්ථාවේ සිද්ධ වෙච්ච කාරණා පිළිබඳව හොඳට සලකලා බලන්න ඕනේ. එදා සරියුත් මහ රහතන් වහන්සේ හොයාගෙන මේ භික්ෂුන් වහන්සේලා වැඩම කරා. වැඩම කරලා සරියුත් මහ රහතන් වහන්සේගෙන් විමසුවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ කාරණාව අපිට ටිකක් පැහැදිලි නැහැ. අපිට ටිකක් ඒක මොකද්ද මේ ධර්ම දායාද කරගෙන වාසය කරනවා කියන්නේ? දැන් ධර්ම දායාද කරගෙන වාසය කරනවා ආමිෂ දායාද කරගෙන වාසය කරනවා කියලා ධර්ම දායාදව නැතුව ආමිෂ දායාද කරගෙන වාසය කරන්නේ නම් මම බුදුහාමුදුරන්ට අගෞරව කරන මහා සම්බුද්ධ ශාසනයට අර සාරා සංකේ කල්පලක්ෂයක් ඇච්ච පෙරුම් දම් පුරලා සකස් කරපු ශාසනයට අගෞරව කරන කෙනෙක් වෙනවා කියලා මේ විසුණු මහන්සර බය වුණා. බයලා පින්නත්දි සරියුත් මහ රහතන් අනි හනිකම ගිහිල්ලා සරියුත් මහ රහතන් වහන්සේ හම්බෙලා විමසනවා මෙහි අර්ථය අපිට වටහලා දෙන්න. මෙහි අර්ථය මොකක්ද? මේ අර්ථය මොකක්ද මේකේ අර්ථය වටහලා දෙන්න කියලා සඳහන් කරා පින්නත් මේ අර්ථය වටහලා දෙන්න කියලා සඳහන් කරපු වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරන මෙන්න මෙහෙම ශාස්ත්‍රූරයාණන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී යම්කිසි ශ්‍රාවකයෙක් විවේකයෙන් වාසය නොකරන්නේ නම් ඒ තනත්තා බුදුරජාණන් වහන්සේට අගෞරව කරනවා ඒක ආමිෂ දායාදයයි ඒක ධර්ම දායාදය අරගෙන නැහැ බුදුරජාණන් වහන්සේ දුන්න දායාදය අරගෙන නැහැ බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබුණේ මොන දායාදයද ධර්ම දායාදය ඒක තමයි දායාදයක් කොට වස්තුවක් කොට මහා නර්ග වස්තුවක් කොට දෝත්මුදුන් දීලා අපි ඊටාම ගෞරවයෙන් වැළඳගත යුතු තියෙන ධර්මයේ මිසක්ක ආමිෂය නෙවෙයි ධර්මය මිසක් ආමිෂය නෙවෙයි. මොකද ආමිෂය කියන එක අන්‍ය සාස අන්‍ය තීර්ථක ශාසනවලක් තිබ්බද නැද්ද? තියනවද නැද්ද? ආමිෂය අන් හැමතැනම තියෙනවා පිළිබඳව. එතකොට ඒ ඒ තීර්ථකින් ඒ කාලේ වැඩ වැඩ වාසය කරපු තීර්ථකෙට පවා රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. නොයේ විද්දනා සැලකුවා. දානමාන දුන්නා. ජීවර සැපයුවා. සේනාසන සැපයුවා. හැම දෙයක්ම ලැබුණා. හැබැයි එහෙනම් ආමිෂ දායාදය හැමතැනම තිබුණා. ධර්ම දායාදය තිබුණද? නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබෙන්නේ විවේකය චිත්තස්ස පවිවේකෝ කියලා සඳහන් කරපු. ශාස්ත්‍රවරයන් වහන්සේ විවේකයෙන් සිද්ධී ශ්‍රාවකයෝ නානෝ සික්කති. ඒ විවේකයෙන් හික්මෙන්නේ නැත්තම් විවේකයෙන් හික්මෙන්නේ නැත්තම් පින්නත් මේ අන්න ඒ ඇත්තෝ ධර්ම දායාද කරගත් අය නෙවෙයි කියලා සරියුත් මහ රහතන් වහන්සේ අර්ථ පැහැදිලි කළා. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි ශාස්ත්‍රඥයන් වහන්සේ යම් ධර්මයක් ප්‍රහාණය කළ යුතු ධර්මයක් කියලා දේශනා කරාද අන්න ඒ ධර්මය තමන් ප්‍රහාණය කරන්න බෑ වීරිය වඩන්නේ නැත්නම් ප්‍රහාණය නොකර ගන්නවා නම් අන්න ඒ අය ධර්මයේ දායාද කරගත්ත අය නෙවෙයි කියලා සඳහන් කරා ආමිෂයේ දායාද කරගත්ත ඇත්තෝ කියලා සඳහන් කරා. කාරණා දෙකයි. තුන්වෙනි කාරණාව යම්කිසි කෙනෙක් පින්නත් නිවනෙහි යොමු කරපු වීරිය නැතුව බොහෝ බඩු බාහිර ඇතුව ශාසනය ලිහිල් කොට ගනිමින් යම් කෙනෙක් ශාසනය ලිහිල් කොට ගනිමින් බොහෝ චීවර ආදිය නැත්නම් බොහෝ බඩු බාහිර ආදිය භාවිතා කරමින් නිවනට යොමු කරපු වීර්ය නැතුව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් පින්නත් මේ පංච නීවරණයන් යට කර ගැනීම සඳහා දුරු කර ගැනීම සඳහා වීර්ය වඩන්නේ නැතුව නිවනෙහි හිත అలවන්නේ නැතුව වාසය කරනවා නම් ඒ අතු ධර්ම දායාදය කරගත්තේ නැහැ කියලා බුදුදහම වාසි දේශනා කළා. මේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරපු ධර්මයන් බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේ අනුමත කිරීමත් සමගම මොන දේශනාවක් බවටදපත් වෙන්නේ? සම්බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. දැන් දැන් අපි බලමු එහෙමනම් මේ කියපු කාරණා තුනේ අර්ථ මොනවද? අපි කොතනද ඉන්නේ? අපි මොනවද කරන්නේ? අපි ඇත්තටම ධර්මයේ දායාද කරගෙන වාසය කරනවද? ආමිෂයේ දායාද කරගෙන වාසය කරනවද කියලා එකින් එක කාරණාව අරගෙන ඉතාම කෙටියෙන් විමසලා බලමු කින්නත් මේ. දැන් යම්කිසි කෙනෙක් විවේකීව වාසය කරන්න ඕනේ කියලා හිතනවා. මොකක්ද කින්නත් මූලිකව කෙනෙක් තුල ඇති කරගත යුතු විවේකය. මොකක්ද විවේකය? අපි විවේකයෙන් ඉන්න මොනවාද කරන්නේ? බොහෝ දෙනෙක් විවේකීව ඉන්න කරන්නේ මේ කය විවේකීව තියන්න, සිත විවේකීව තියන්න විවේක ස්ථාන තෝරගන්නවද නැද්ද? විවේක ස්ථාන. ඒවට කියනවා බොහෝම මේ හිත නිවන තැන්, ඔය ලස්සන පරිසර නැත්නම් අවුරුද්දකට සැරයක් විවේකීව ඉන්න කියලා කොහේ හරි ගමනක් යනවා නිදහස් පරිසරයකට යනවා එහෙම නැත්නම් නිදාගෙන බොහෝ වැඩ කරලා විවේකයක් ගන්න ඕන කියලා ටිකක් නිදා ගන්නවා බොහෝම සැප ඇති තැනක වාඩි වෙනවා ඉතින් ඒ ටික දවසක් වැඩ කරන්න නැතුව ඉන්න ඕන කියලා නිවාඩු කාලයක්ම ගන්න වෙලාවකට එහෙම නැත්නම් කියනවා වයසට ගියාම ඉතින් විවේකීව ඉන්න ඕන දැන් හරි හම්බ කරලා තියාගන්න ඕනේ කියලා කියනවා ඕවද බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච විවේකය. මේවා විවේකයද මේවායේ විවේකය. Taman කොහොමද විවේකයක් ගන්නෙ? Taman කොහොමද විවේකීව වාසය කරන්නේ කියලා විමසලා බලන්න ඕනේ. එහෙම සිත් Tamanට පහළ වෙනවද කියලා විමසලා බලන්න ඕනේ පින්වත් නේ. බලන්න. මං අහන මේ අත්ංගේ ඊටාම නිදහස් ඊටාම වෙන බාහිර කරදර මොකුත් නැති කාගෙන්වත් කරදරයක් නැති Tamanට චිත්ත පීඩාවක් ඇති වෙන්නේ නැති ආකාරයක කිසි කෙනෙක් ළඟ නැතිව කොහේ හරි තැනක් හොයාගෙන නිදහසේ ඉන්න කියලා රුක්ක මූලයක් අරණ්‍යයක් ශුන්‍යාගාරයක් හොයාගෙන ගිහිල්ලා ඉඳ ගන්නවා ඉඳගත්තාම විවේකෙන්ද මොනවාද මතක් වෙන්නේ හිතට විවේකයක් නැහැ පිටත් අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් තමන් ලැබපු අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන මේ දේවල් භාවිතා කරමින් ඉන්ද්‍රියන් භාවිතා කරමින් මේ දේවල් එක්ක සම්බන්ධ වෙලා ඉපදිච්ච දවසේ ඉඳන් මේ මොහොත වෙනකන් ගත කරපු ජීවිතයේ තියෙනවා පින්නත් නේ ඇලෙන තැන් සහ ගැටෙන තැන් එහෙම කිව්වම තේරෙන්නේ නැත්තම් මේ බලන්න. තමන්ගේ ජීවිතේ විශාලම සතුටක් ඇති වෙච්ච දවස්. බොහොම ප්‍රීතියෙන් ගත කරපු දවස්. කැමති දේවල් හොඳට හම්බෙච්ච දවස්. එතකොට අකමැති දේවල් වලින් අයින් වෙච්ච දවස්. ඔය වගේ නොයේකුත් දිනවකවානු තියෙන ජීවිතයේ මේ බොහොම සතුට වෙච්ච දවස්. තමන් කැමති අයත් එක්ක ගත කරපු ජීවිතය ගත කරපු දවස්. හොඳයි. විවේකයක් ගන්න කියලා ඉඳගත්තාම ඔව්වා මතක් වෙන්නේ නැත්නම් දරුවෝ මතක් වෙනවා මුණුපුරෝ මතක් වෙනවා ඒ හැමතැනම සතුට ඉපදිච්ච තැන්නේ දරුවෝ මුණුපුරෝ එක එක එක එක එක කියලා මතක් වෙනවද නැද්ද මතක් වෙනවා එතකොට ඒ මොනවාද අතීතයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් එක්ක ජීවු ජීවිතේ රස මුසු තැන් රස මුසු කියලා කියන්නේ සැප වේදනා ලබපු තැන් ඒ විතරක්ද බලන්න දැනකට වෙලා ඉඳගත්තාම નિરાයාසයෙන් වාගේ මේ චිත්තසංතානිය ඇදිලා ඉන්නේ මොනවද? බලන්න දැන් හන්දෑව ගිහලා පුටුවක් උඩ ඉඳගත්තාම විවේකයෙන් ඉන්න ඕන අපටිකක් වෙලා කියලා මොකද වෙන්නේ? මතක් වෙනවා කවුරු හරි බෑන්න ඒවා ඊයේ පෙරලා හිතරි දෙන්න කියපු වචන සතියකට ඉස්සලා කරපු වැරදි මතක් වෙනවද නැද්ද? කවුරු හරි කරපු වැරදි කියපු වචන සමාජ අවුරුදු ගානකට ඉස්සලා කියපු වචන මේ වගේ බොහෝ දේවල් මතක් වෙනවා පින්නත්. ඉතින් මං මේ ඉඳගත්තා දැන් මං පරණ ඒවා මතක් කරන්න ඕනේ කියලා හිතලා මතක් කරනවද මතක් වෙනවද? හිතලා මතක් කරනවා. නෑ මතක් මතක් වෙනවා. මතක් වෙනවා පින්නත්. අන්න බලන්න මේ හිතේ තියෙන ස්වභාවය අතීත ආශ්‍රවයන් මේ හිතෙන් නැగి නැగి නැగి නැగి නැగి නැగి ඉතින් විවේකයක් නැහැ. ඉතින් හිතට විවේකයක් නැහැ. හැම වෙලෙම හුස්මට විවේකයක් නැහැ. පින්වත් මේ අපි මේ ධර්මදේශනා මාලාව සිද්ධ කරගෙන යද්දී පුංචි අරමුණක් තියෙන මේ ධර්මදේශනා 100ක් අපේ නායක ස්වාමීන් වහන්සේලා අපිට අවවාද දුන්නේ මේ ධර්මදේශනා 100 මෙන්න මේ වගේ පදනමක් උඩ කරොත් කොහොම වටිනවා කියලා. ඒ පදනම තමයි අද අපි නොකර ගන්නම දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තේරුම් ගන්න කිව්වේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොකද්ද කියමු අපි? බුදුරජාණන් වහන්සේ මොනවා ගැනද දේශනා කරලා තියෙන්නේ? එක්කෝ මේ මනුස්ස ශරීර ගැන. එහෙම නැත්නම් මේ මනුස්සය ළඟ තියෙන ශාරීරික නොවන අරූපී කොටස්. මොනවද වේදනා සංඥා සංකාර විඥාන රූපී එක්කෝ මේ ශරීරයේ අපි කිව්වොත් කය ගැන නැත්නම් හිත ගැන කියමුකෝ නැත්නම් රූපී අරූපී කොටස් දෙකක් උතන තියෙන ඔච්චරයි රූපී කොටස අතට අහු වෙනවා ඇහැට පේනවා මේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙනවා අරූපී කොටස නැහැ හැබැයි අරූපී කොටස වැඩද නැද්ද හොඳට වැඩ එයා තමයි ඔක්කොම කරන්නේ ද නැද්ද එහෙනම් අරූපී කොටස ගැන සහ රූපී කොටස ගැන බුදුරජාණන් වහන්සේ අපේ ශරීරයේ සහ අනුන්ගේ ශරීරවල ස්වභාවයන් දේශනා කරා හැරෙන්න වෙන මොකක්වත් නැහැ. ඔච්චරයි. තමන්ගේ සහ අනුන්ගේ ශරීරවල තියෙන යථා භූත ස්වરૂපය. එච්චර දේශනා කරලා තියෙනවා. ඒක දින ඇත්ත හිතේ තියෙන ඇත්ත. හිත සකස් වෙන විදිහ. ලෝභය හැදෙන හැටි, දේශය හැදෙන හැටි, මෝහය හැදෙන හැටි ඊර්ෂ්‍යාව හැදෙන හැටි ක්‍රෝධය හැදෙන හැටි ಗುಣමකුකම් හැදෙන හැටි තදගති හැදෙන හැටි අනුන්ව ඉක්මවා යන ගති තමන්ගේ හිතේ හැදෙන්න වෙන මේ කාරණා හින්දා මාන්නය හැදෙන හැටි අතිමාන්නය හැදෙන හැටි ප්‍රමාදය හැදෙන හැටි අප්‍රමාදය හැදෙන හැටි ඔය වගේ මේ චිත්ත සංතාන මේ ශරීරයත් එක්ක කරන වැඩපිළිවෙල මෙන්න මේවා වුණොත් මේවා වෙනවාය මේවා නොවුනොත් මේවා වෙන්නේ නෑය කියලා ඉතාම පැහැදිලිව දේශනා කරා ඊළඟට කයේ තියෙන ලක්ෂණ හිතේ තියෙන ලක්ෂණ ඒවා ඒ ඒ ධර්මතා හිතේ සකස් වෙන නොයේක ධර්මතා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී නොයේක ධර්මතා උතන සකස් වෙනවා කියනවා හරියට වතුරට එක එක ධාතු පාට දැම්මොත් මොකද වෙන්නේ? ඒ ඒ පාට ද්‍රාවණ හැදෙනවා. දාන දේවල් නැතිවට තමයි ද්‍රාවණේ පාට තීරණය වෙන්නේ. ඒ වගේ අතීතයේ හිතපු දේවල්, අතීතයේ ක්‍රියා කරපු විදිහවල්, අතීත මෙනෙහි කිරීම, අතීත ආශ්‍රවයන්, අතීත මානසිකාරයන් හේතු වෙලා තමන්ගේ හිතේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් දකිනකොට අහනකොට ඇලෙන ගති, ගැටෙන ගති, ඊර්ෂ්‍යා, කෝප, වෛර, මාන්න වශයෙන් එක එක සකස් වෙනවා. ඉතින් මොකද කරන්නේ? සකස් වෙනවා මතක් වෙනවා. එතකොට ධර්මය දේශනා කරා නම් මේ ශරීරය ගැන මේ හිත ගැන පින්නත් අපිට ධර්මයක් ඇහුණා නම් අපිට ධර්මයක් ඇහුණා නම් ඒ ධර්මය අරන් ගෙදර ගිහින් මොකද කරන්න ඕනේ? ඒ ඇහිච්ච ධර්මය හොඳට මතක තියාගෙන මොකද කරන්න ඕනේ? මගේ ශරීරයේ මගේ හිතේ කොතෙන්ටද මේක අදාළ කියලා හොයලා බලන්න ඕනද නැද්ද? හොයලා බලන්න ඕනේ. ආන් එහෙම හොයලා බලනකොට පින්වත්නි ඇත්ත පහක් වෙනවා. ඇත්ත පහක් වෙනකොට ලෝභයක් ඇති වෙවි තිබ්බ තැන්වල ලෝභයක් ඇති වෙන්න දෙයක් නැහැ කියලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා. අවබෝධ වෙනකොට දේශයක් හටගත්ත තැන්වල දේශයක් හටගත යුතු නෑ මට වැරදිලා තිබිලා තියෙන කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. එතකොට වෙනද තරහ ගිය තැන්වල තරහ යන්නේ නෑ. වෙනදා ලෝභී හිත් ඇති වෙච්ච තැන්වල ඇති වෙන්නේ නෑ. සාන්ත විහරණයෙන් වාසය කරන්න පුළුවන් වෙනවා. අන්නේ පුළුවන්කම ලැබෙන අවස්ථාවක් මේ ධර්මයේ තුලත තියෙනවා නම් පින්වත් මේක අත්හදා බැලිය යුතු නැත්නම් අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා යොදවලා බලන්න ඕනේ. අපිට ලස්සන ඇඳුමක් කවුරු හරි මහලා දෙනවා. අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? ගිය ගමන් මොකද කරන්නේ? ඇඳුම හොඳයි නම් ඇඳුම ලස්සනයි නම් ගිය ගමන් මොකද කරන්නේ? ඇඳලා බලනවා. බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම්දම් කරලා බෝධිසත්වයන් වහන්සේ විදිහට නූලෙන් නූල නූලෙන් නූල ගොතලා ලස්සන ඇඳුමක් මහලා දුන්නා. ඒ තමයි ධර්මය. ඒ ධර්මයේ gedara ගන්න හිඳ මොකද කරන්න ඕනේ? ඉතින් ඇඳලා බලන්න ඕනේ. ඇඳලා බලනවා කියලා කියන්නේ ඒක තමන්ගේ ජීවිතේ කොතනද කොතනද කියලා විමස ගන්න ඕන කියලා. මේකට කියනවා අත්නාව ඥානීයාත් කියලා. තමන් තුලින් දැකීම, තමන් තුලින් තේරුම් ගැනීම අද බෞද්ධත්ව බොහෝ ධර්මය අහනවා, ධර්මය කතා කරනවා. නමුත් තර්ක විතර්ක කරනවා. නමුත් හැබැයි ගුණවන්තකම් ඇති වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාවෙන් අඩු නැහැ, ක්‍රෝධයෙන් අඩු නැහැ, වෛරයෙන් අඩු නැහැ, මේ වගේ නොයේකුත් ලෝභයෙන් අඩු නැහැ. කිසි දෙයක් අතහැරෙන්නේ නැහැ. හැමදේම අල්ලගෙන විවේකයක් ඇති වෙන විදිහේ වැඩපිළිවෙලක් නැහැ. ඒ තමන් තුළින් දකින්න ඇති හින්දා. ඒකෙන්ද මේ ධර්මදේශනා මාලාව අපි භාවිතා කරන්නේ යම් ධර්ම කරුණක් කතා කරනවා නම් පින්නත් මේ ඒ කතා කරන ධර්ම කරුණ කතා කරන්නේම Taman තුලින් තේරුම් ගන්න විදිහ මතක් කරලා දෙන්නේ. මේ මේ විදිහට Taman තුලින් තේරුම් ගන්න කියලා. මේ අත් අහලා තියෙනවා Taman තුලින් තේරුම් ගන්න ඕනේ, Taman තුලින් තේරුම් ගන්න ඕනේ කියලා. නමුත් කරන විදිය දන්නවද? කරන විදිය දන්නේ දන්නේ නැතුව අසරණ වෙනවා. ඉතින් ඒ කියන්නේ ඇඳුම ගෙදර අරන් යන්නත් පුළුවන්. අල්මාරිය තැම්පත් කරන්නත් පුළුවන් අඳින විදිය දන්නේ නැහැ. ඉතින් ඇඳලා බලා ගන්න විදියක් නැහැ. ඒකෙන්ද අපි ඒ කාරණාව හොඳින් සිහිපත් කරගෙනම ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. අපේ ජීවිතයට මේ ධර්මය එකතු කරගන්නේ කොහොමද? කෙනෙක් කොහොමද මේ ධර්මය එකතු කරගන්නේ? ඊළඟට මම මේ දැන් පුංචි කාරණාවක් කිව්වා කාමච්ඡන්දය ගැන. ව්‍යාපාදය ගැන. මම ඒක කිව්වේ ඇලී ඇලෙන ගතිය, ගැටෙන ගතිය කියලා. ඒ වෙලාවේ මම කිව්වා මතකද මේ අත්තන්ට මම කරන දෙයක් නෙවෙයි කුටුවක් උඩ විවේකයෙන් ඉන්න කියලා ඉඳගත්තාම අතීත ඇලිච්ච තැන් අතීත ගැටිච්ච තැන් මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. අතීතේ මතක් කර කර මතක් කර කර මේ හිත මොකද කරන්නේ අතීතේ ලුහු බඳගෙන යනවා. අතීතේ ලුහු බඳගෙන ගිහිල්ලා මම හිටිය විදිය, මම කාපු විදිය, මම ඇඳපු විදිය, මම මේ මේ මේ මේ මේ ආකාරයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් භාවිතා කරපු විදිහ කියලා පින්නත් නේ. Tamanට මතක් වෙන දැන් ඕක කොහොම කිව්වට තේරෙන්නේ නැහැ. මෙහෙම කිව්වා. ඊයේ හැන්දෑවේ මම රස කෑමක් කෑවත් වෙනකන් මොනවා හරි මං කැමැතිම කෑමක් හම්බෙලා ඊයේ හැන්දෑවේ කෑවා. දැන් අද එක තැනකට වෙලා ඉඳගෙන ඉන්නකොට අපේ මතේ ජීවිතකරණය ගෑම තියෙනවා කියලා කුටුවකට ගිහලා ඉඳගත්තාම මොකද වෙන්නේ? මොනවාද මතක් වෙන්නේ? ඊයේ හවස කනකොට දිවට දැනෙච්ච සැපයයි මතක් වෙන්නේ. ඊයේ හන්දෑවේ අහවල් જાතිය කනකොට දිවට දැනේ ඕක දැන් ওই ඉඳගෙන ඊයේ හන්දෑවේ කනකොට දිවට දැනෙච්ච සැප කියලා හිතෙන් කියනවද? නෑ හිතෙන් කියන්නේ නෑ. Tamanට මොකද්ද එන්නේ? අදහසක් වෙනවා ඊයේ හැන්දෑවේ අම්මේ කනකොට නේද මේකේ රස කියලා අදහසක් වෙනවා අදහසක් වෙනවා ඒකත් එක්ක තල්ලුවක් වෙනවා ලොකු ගැදෑමක් යනවා මොකද්ද දැන්දුවම සිත කරන්නේ ළඟට දැන්දුවම දැන්දුවම කියලා අතුලාන්තේ අතුලාන්තේ තල්ලුවක් වෙනවා පින්නන්නේ කැමැත්තක් වෙනවා මොකටද මේ යනවා ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනට ඔය දිව හරහා අර රස යවනවා. හා. යවනවා කියලා ඇතුලෙන් එනවා තල්ලුවක් වේගයක් එනවා. ඡන්දයක් එනවා. එන්නේ ඡන්දය ප්‍රබල නම් පින්නන්නේ අර පුතුවේ විවේකී වෙන්න කොහොමත්ම බෑ. මේ ශරීරය මොකද වෙන්නේ? නැගිටිනවා නෙවෙයි නැගිටිනවා. ඇවිදිනවා නෙවෙයි මේ පැත්තට ඇවිදලා යනවා. කනවානේ කණ්ඩ වෙනවා. දැන් ආයර සැප ලැබෙනවා. සැප ලැබෙනකොට බොහෝම හොඳයි. ඒ මොහොතට අර නැගිච්ච ගින්න නිවෙනවා. ඒ ගින්න නිවිලා පින්නන්නේ ආය පැයක් දෙකක් තුනක් යනකොට මොකද වෙන්නේ? ආය ඕනේ. ආය ඕනේ. දැන් නැති වුණොත් දුකයි. දැන් නැති වුණොත් දුකයි. ආ දැන් එක දිගට තිබ්බා කියලා හිතන්නකෝ. එක දිගට පිටපහක් පින්නනේ දැන් කෙනෙක් එක දිගට කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා මේක රසයි රසයි මේකෙන් සැප වේදනා ලැබෙනවා කියලා එක දිගට තිබ්බත් මොකද වෙන්නේ දැන් ආහාරයක් තියෙනවා දිවක් තියෙනවා මේ දෙක එකටත් හම් වෙනවා සැප වේදනාව හැබැයි මොකද වෙන්නේ එක දිගට කාගෙන කාගෙන ගියොත් අර කැමැතිම ආහාරය වුණත් එක දිගට දිව දිගේ යනකොට ඇති වෙන සැප වේදනාව Tamanට ඕන හැටියට තියෙන්නේ නැහැ අදාළ වස්තු නැති වෙනකොට හිතනවා මේ දේ හම්බුනොත් මෙච්චර සැපයි කියලා. හැබැයි ඇති වෙලා ළඟ තියෙනකොට අපේ අභ්‍යන්තරයේ පින්වත්නි ඒ සැප වේදනා හටගන්නේ නැතු යනවා. ඒක Tamanට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. එකතරයක් ඇතිවෙච්ච සැප වේදනාව ඒ අදාළ වස්තුව නැති වෙනකොටම මොකද වෙන්නේ? දැන් අපි මේ චොකලට් කියලා කියමුකෝ. චොකලට් කෑල්ලක් දිවේ ගෑවෙනකොට ඇතිවෙන සැප වේදනාව චොකලට් කෑල්ල දිවෙන් අයින් වෙනකොටම මොකද වෙන්නේ? නැති වෙනවා. ආයෙ චොකලට් කෑල්ලක් දිවේ ගෑවෙනකොට ඇති වෙනවා. ආයෙ ඒක අයින් වෙනකොට නැති වෙනවා. එහෙනම් මේ සැප වේදනාව කියන එක ඒ ඒ වස්තුන් පෙනිපෙනී ඉද්දී ඇති වෙනවා, ඇහි ඇහි ඉද්දී ඇති වෙනවා, ඇති වෙලා ඒව නැති වෙනකොටම නැති වෙනවද නැද්ද? දැන් නැති වෙන හින්දා මොකද කරන්න වෙන්නේ? ආය ආය හොයන්න වෙනවා. ආය ආය හොයන්න වෙනවා. ඒකයි හැමදාම චොක්කොත් ගෙනලා ගෙදර තියාගන්න ඕනේ. ඒකයි හැමදාම එකම જાතික යවපා. මම ඇත්තටම අහන්න මේ ඇත්තන්ගේ. මේ ජීවත් වීම අරමුණු කරගෙන බඩ පුරවා ගන්න, ඇති වෙන ගිනි නැති කරගන්න ජීවත් වෙන්න විතරමද කන්නේ. මොකද කියන්නේ? කනකොට කන්නේ ඒ අරමුණෙන්මද ඒ අරමුණ කොච්චර අඩු වෙනද මතක් වෙන්නේ කියලා බලන්න. මේක කෑම යුද්ධයක් තනිකරම. මේක කෑම යුද්ධ කොච්චර කෑවද කොච්චර මේ දිවලන් යටින් එකම රසය අරගෙන ගියාද පින්නන්නේ ඇතිවීමක් නැහැ. ඉතින් ආයේ ඒක හොයනවා ආයේ ඒක හොයනවා ආයේ ඒක හොයනවා. හොය හොය හොය හොය මොකද කරන්නේ? නැවත ගිනක් තියා ගන්නවා. ආය කනවා කනකොටම නැති වෙනවා. චුට්ටකින් නැති වෙනවා. නැති වෙනකොට ආයෙ පැත්තකින් තියලා තියෙනවා. ඉතින් හැමදාම ඕන වෙලා. එහෙනම් ඔය කෑම විතරක් නෙවෙයි. ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඔක්කොම පින්නන්නේ ওই වගේමද නැද්ද? Taman කැමති දේ දකින්නකොට ඇති වෙනවා, ඒක අයින් වෙනකොට නැති වෙනවා. එහෙනම් සැප වේදනාව කියන එක මේ ලැබිච්ච ශරීරයේ එක දිගට කවදාකවත් තියෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඇති වෙනවා නැති වෙනවා. සැප වේදනාවට මොකද වෙන්නේ? ඇති වෙනවා නැති වෙනවා. මොකද වෙන්නේ? ඕනම කණේ ඇති වෙන සැප වේදනාව ඇති වෙනවා නැති වෙනවා. ඇහි ඇති වෙන සැප වේදනාව ඇති වෙනවා නැති වෙනවා. දිවේ ඇති වෙන සැප වේදනාව ඇති වෙනවා නැති වෙනවා. නාහේ ඇති වෙන සැප වේදනාව ඇති වෙනවා නැති වෙනවා. ශාරීරිකව ඇති වෙන කාය ස්පර්ශය කියලා කියන සැප වේදනාව ඇති වෙනවා නැති වෙනවා. හිතේ ඇති වෙන ධර්ම කියලා කියන කාරණාවලින්ද ඇති වෙන සැප වේදනාවක් තියෙනවා නම් ඒකත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒක දැන් දැනෙනවද නැද්ද මං කියන්නේ ඇත්තටම මේක වෙනවා කියලා දැනෙනවද නැද්ද දැනෙන්නේ නැහැ දැනෙනවා තේරෙනවද නැද්ද තේරෙනවා මොකක්ද අපි ළඟ සැප වේදනා ඇති වෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හේතු කොටගෙන ඇති වෙන සැප වේදනා ඇති වෙන තැනම නැති වෙනවා ඒවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා හා හොඳයි ඇති වෙනවා නැති වෙනවා කියලා ඔහොම කියද්දී ඔන්න ඔය ලක්ෂණයට අපි කියන වචනය මොකක්ද යමක් ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒකට මොකක්ද කියන්නේ නිට්ටයයි කියලා දනිත්‍යයි කියලා හා පින්නත්නි තමන් ළඟ ඔය ඇති වෙලා නැති වෙලා යන සැප වේදනාව පිරික්සගෙන පිරික්සගෙන ගියා අපි දැන් ඉතාලම කෙටි වෙලාවකින් පොඩ්ඩක්. එතකොට අනිත්‍යයි කියන හැඟීම අපේ හිත තුළ ඇති වෙනවද නැද්ද? හොඳයි. ඔක්කොම අපේලාවේ මේ විදිහට අපි මේ අපේ අපේ පැත්තෙන් මේක විමසන්නේ නැතුව ආයස් පියා ගන්නකො සැප වේදනාව අනිත්‍යයි සැප වේදනාව අනිත්‍යයි සැප වේදනාව අනිත්‍යයි සැප වේදනාව අනිත්‍යයි සැප වේදනාව අනිත්‍යයි කියලා මං ආපෙලා එන කී කී හිටියන මේ අස්ස මේ වෙනකොට මේ අස්ස දල්වාගෙන බණ අහන්නේ මොකද කරන්නේ සැප වේදනාව අනිත්‍යයි තීන මිද්දේ නිත්‍යයි තීන මිද්දේ නිත්‍යයි කියලා කියනවා තීන මිද්දේ කොට වෙනවා සැප වේදනාව අනිත්‍යයි කියනවා අනිත්‍යයි කියවට ඒක තේරෙන්නේ අනිත්‍යයි අනිත්‍යයි කියලා කොච්චර කියනවද මේ අනිත්‍ය තමන් තුළින් තේරුම් ගන්නකොට පින්නන්නේ අනිත්‍යයි කියලා කියන්න දෙයක් නැහැ. කෙනෙකුට අනිත්‍යයි කියන වචනය නැතුව නිවන් දකින්න පුළුවන් කියලා මං කිව්වොත් මේ කට්ටිය පිළිගන්නවද නැද්ද? වචනේ නැතුව නිවන් දකින්න පුළුවන් පින්නම්. හැබැයි අනිත්‍යයි කියන හැඟීම ඇති වෙන්න ඕනේ. අර රෙදි කඩ පිරිමදිනකොට අනිත්‍යයි කියන වචනේ එහෙම කියුණාද? නෑ. සෙබිකඩ පිරිමදිනකොට අනිත්‍යයි කියන වචනේ කියුණේ නෑ. දුටු දේ දුටු දේ පමණයි කියනකොට අනිත්‍යයි කියන වචනේ කියුණේ නෑ. අපේ කටේ වැඩිපුරම අනිත්‍යයි අනිත්‍යයි කියන වචනේ තියෙනවා. හැබැයි Tamange පැත්තට යොදවලා නම් නෑ ගොඩක් වෙලාවට. ඒකින්දයි ලෝභ දේශ මොහ හිත් වලින් නැగిලා ඉන්න තියෙනවා. අනිත්‍යය කියන එක Taman තුළින් තේරුම් ගත්තේ නැත්නම් ලෝභ දේශ මොම Tamanගේ හිතෙන් නැగిලා යන එක නවත්තන්න පුළුවන් කම නැහැ. එහෙනම් ඔය කොහොම පොඩි කාරණාවක් ඔය වේදනාව ගැන අපි කතා කරේ. වේදනාව ගැන කතා කරේ මේක හොයලා බලනකොට එතනම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව Tamanට තේරෙනවා. දැන් ටිකක් හිතුවක්කාරයෙක් කෙනෙක් පොඩි වැඩක් කරන්න යනවා. එයා කියනවා ඉන්නකෝ මට හොඳට සල්ලි තියෙනවා. ඔය අනිත්‍යයි කියලා දැන් හාමුදුරුවෝ කිව්වනේ මේ සැප වේදනාව. මම චොක්ලට් කන්දක් මේ පැත්තෙන් ගොඩ ගහගෙන එක දිගට කමින් මේ සැප වේදනාව එක දිගට තියාගන්නවා. කියලා එයා මොකද කරන්නේ? දැන් කාගෙන කාගෙන යනවා. මම ඉතලා කිව්වා එතකොට මොකද වෙන්නේ කියලා. චොක්ලටුත් තියෙනවා, දිවක් තියෙනවා, දිවහරහා චොක්ලටුත් යනවා. හැබැයි සැප වේදනාව එයාට ඕන හැටියට හට ගන්නේ නැහැ. එහෙම කිව්වොත් මොකද කියන්නේ? මේ දැන් අද දැස්ස ලැහැ පායලා අපිට ඕන හැටියටද මේ? නෑ ඒක අපේ වාසනාවක් වුණා. ඊයේ වගේ වැස්ස නම් හිමු. නමුත් තව මොහොතකින් වහේ නෑගෙම කියලා කියන්න පුළුවන්ද? නෑ ඒක අපිට ඕන හැටියට තියෙන්නේ නෑ. අවු අපිට ඕන හැටියට තියෙන්නේ නෑ. හුළඟ අපිට ඕන හැටියට තියෙන්නේ නැහැ. අකුණු අපිට ඕන හැටියට තියෙන්නේ නැහැ. මේ ශරීරය අපිට ඕන හැටියට තියෙන්නේ නැහැ. මේ හිතේ නැගෙන වේදනාව අපිට ඕන හැටියට තියෙන කොච්චර චක්‍රස්කන්ධයක් වල ගහගෙන එක දිගට කාගෙන කාගෙන ගියත් ඉන්නත් මේ එක දිගට මේ දිවට එක ගානට ලබා දුන්නත් සැප වේදනාව Tamanට ඕන හැටියට තියාගන්න පුළුවන් කමක් නැහැ. අපේ මේ ශරීරවල ඇති වෙන සැප වේදනාව මොකද වෙන්නේ? මට ඕන හැටියට තියෙන්නේ නැහැ. පුටුව ගෙන ගන්නවා. ඉන්නකො මම විවේකයක් ගන්නම්කෝ. දැන් මේ විවේකය ගැන මම මේ තාම කතා කරන්නේ. හරිද? ධර්මයේ දායාද කරගන්න විදිහ. මේ නැතුව ධර්ම දේශනාවෙන් පිටට පැනලා මේ ඉන්නකො මම විවේකයක් ගන්නම්කෝ කියලා සැප්ප පුටුවක ගිහිල්ලා වාඩි වෙනවා.